සාදු සුපින්නතුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර කොටුව මිගදාය සිරි රතනපාල පිරිවෙනේ පරිවේනාධිපති බණ්ඩාරවෙල ලියන්ගහවෙල ශෝභිතාරාමාදීශ්වර රාජකීය පඬිත පූජනීය ලියන්ගහවෙල ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ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 සීලං සමාධිපඤ්ඤාච විමුක්තිං ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා ඉති බුද්ධෝ අභිඥාය ධම්මමක්ඛාසි බික්ඛූණං දුක්ඛසන්ත කරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝ තීති සාදු සාදු සත් ශ්‍රද්ධාවන්ත ලෝකවාසී ගුණකරුක කාරුණික පින්වතුනි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ දෙවෙනි සූත්‍රය හැටියට සැලකෙන සත්ත සුරයුග්ගමන සූත්‍රයයි සත්ත සුරයුග්ගමන සූත්‍රය පිළිබඳව අපි බොහෝ දෙනා සමහරක් වෙලාවට කරුණුකාරණා අහලා තිබුණත් අද ධර්මානුශාසනාව සඳහා මේ සූත්‍රය ධර්ම කරුණු විග්‍රහ කිරීම සඳහා යොදා ගැනීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද මාතෘකාවට අනුව ධර්ම දේශනාව ආරම්භ කිරීමට పూర్වයෙන් අපේ බණ පොතේ සඳහන් වෙනවා විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා කරුණු ගණනාවක්. ඒ පංචකය තුල කරුණු පහක් අන්තර්ගත වෙනවා. ඒ කරුණු පහෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට වදාළේ යම් කිසි කෙනෙක් විමුක්ති මාර්ගය සඳහා ප්‍රවේශ වෙනවා නම් යම් කිසි කෙනෙක් විමුක්තිය ලබා ගැනීම සඳහා වෙහෙසෙනවා නම් යම් කිසි කෙනෙක් විමුක්තිය කැමැත්තෙන් කටයුතු සිද්ධ කරනවා නම් ආන්න ඒ කෙනා මෙන්න මේ කියන කරුණු පහ ජීවිතයට ලං කරගන්න ඕනයි කියන එක. ඒ කරුණු පහෙන් පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණේ බණ අහන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ධර්ම දේශනාව ධර්ම දේශනා සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම සජ්ජායනය සම්මර්ෂණය හා භාවනාව කියන කරුණු පහ අපි නිරන්තරයෙන්ම ඉෂ්ට සිද්ධ කරනකොට ඒ පුද්ගලයාට විමුක්තිය ලබා ගැනීම සඳහා පහසුවක් වෙනවයි කියන එකයි ඔය කරුණු වල අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ වේලාවේදී පටන් බණ අහන්ද ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වන පිංතුල්ලා භාවනාව මේ පිංකමක් හැටියට හිතේ තියාගෙන භාවනාමය පිංකමක් සිද්ධ කරනවා කියන සිතේ අදිෂ්ඨානය ඇති කරගෙන මේ දේශනා කරන ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕන. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලික විසින් පූජා කරන ලද ඒ අම්බපාලිගේ අඹවණේ අපේ ලූතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක මේ අම්බපාලිය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දවස වැඩ හිටපු ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු එක්තරා නගර සෝබනියා අපේ බණ පොතේ සඳහන් වෙනවා පින්වතුනි මේ ලෝකේ ඉන්න සියලුම සත්වයෝ ඉපදෙන ආකාර හතරක් පිළිබඳව නූතන විද්‍යාත්මක කරුණු වලිනුත් ඒ වගේම නොයෙකුත් පරිේශන වලිනුත් මේ කරුණු හතර හැම මොහොතකම සනාත වෙමින් පවතින්නේ. පළවෙනි ක්‍රමය තමයි අණ්ඩජ ක්‍රමය. එහෙම නැත්නම් විජු ආකාරයෙන් මේ ලෝකයේ සත්වයෝ පහළ වෙනවා. මෙතන සත්ව හැටියට ගන්නකොට බ්‍රහ්ම ලෝකයේ ඉඳලා අපේ තල 32ක් ගැන 31ක් ගැන සඳහන් වෙනවා. ඒ ඇතුළු කොට ඇති ඇසට පෙනෙන නොපෙනෙන මේ සියලුම සත්ව වර්ගයාම මෙහිදී සත්වය හැටියට ගණන් ගනිනවා. මේ අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උපදින උදවි. එහෙම සත්ව ලෝකේ අපිට දකින්නට ලැබෙන නොයෙකුත් කුරුල්ලෝ ආදී සත්තු. එහෙත් අපේ බණ පොතේ සඳහන් වෙනවා ධර්මාශෝක අධිරාජ්‍යාගේ කාලේ කුන්ති පුත්‍ර තිස්ස හාම්දුරුව කියන හාම්දුරුවන් වහන්සේලා දෙනමක් ඒ අණ්ඩජ ආකාරයෙන් ඉපදිච්ච ආකාරයත් අපේ ඓතිහාසික සටහන් වල හම්බ වෙනවා. ඒ වගේමයි සංසේජ්‍යද කියන එක සංසේජ්‍යද කියලා කියන්නේ තෙත ගතිය තියෙන තැනක හටගන්න එකකට. ඒට අදාළ කරන එහෙම ඉපදිච්ච දෙන්නෙක් ගැන අපේ ඓතිහාසික සටහන් වල සඳහන් වෙනවා. ඒ තමයි පොක්කර සාටි හා පත්මාවතී කියන උදවිය. හේත් පොක්කර කියලා කියන්නේ නෙළුම් මලට මේ නෙළුම් මලක උපදිච්ච නෙළුම් මලක පහළ වෙච්ච නිසා හටගත් නිසා ඒ ඇත්තන්ට පොක්කර සාති හා පත්මාවති කියලා දෙන්නෙක් ගැන අපේ ඓතිහාසික සටහන් වල සඳහන් වෙනවා. ඒ වගේමයි අපි සාමාන්‍ය ලෝකයේ අපි මේ බොහෝ දෙනෙක් ලෝකයේ 99.99%ක්ම ජලාභුජ ක්‍රමයට තමයි මිනිස්සු මෞකසක වැඩහැමහක් මුල් කරගෙන මේ ලෝකේ පහළ වෙන්නේ. එනිසා ඒක සාමාන්‍ය උප්පත්ති ක්‍රමයේ හැටියටයි සැලකෙන්නේ. ඒ වගේම තව උප්පත්ති වර්ගයක් ගැන බණ පොතේ සඳහන් වෙනවා ඒ තමයි ඕපපාතික සත්වයෝ කියලා. ඕපපාතික හැටියට උපදිනවයි කියලා කියන්නේ ඉබේම හටගන්නවා. ඒ කියන්නේ අවුරුදු 15ක 16ක විතර තරුණ වයසට පත්වෙච්ච කෙනෙක් ඉබේම හටගන්න එකට ඕපපාතිකව පහළ වෙනවයි කියන එක. අපේ බණ පොතේ සඳහන් වන ආකාරයට සීඹලහ ගහක් යට චින්චිමානිකාව පහළ වෙච්ච කෙනෙක්. චින්චිමානිකාව ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බෞද්ධයෝ හැටියට අපි බොහෝ කරුණාකාරණා චින්චිමානිකාව ගැන අහලා තියෙනවා. එහෙන් චින්චිමානිකාව සීඹලා ගහක් යට ඉපදිච්ච ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙක් හැටියටයි අපේ බණ පොතේ සඳහන් වෙන්නේ. ඒ වගේම අම්බපාලි ගැන සඳහන් වෙනකොට සඳහන් වෙන්නේ අම්බපාලි අඹ වනයේක ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා අවුරුදු පුංචි අවුරුදු 2 3 5 6 වයසක් ගත කළේ නැහැ. අවුරුදු 16ක 17ක විතර ලස්සන රූප සම්පන්න ශරීරයකින් යුක්තව ඉපදිච්ච කාන්තාවක් හැටියටයි අම්බපාලි අපේ බණ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අම්බපාලි ඉපදිච්ච ඒ අඹ වනය ලිච්ඡවි මහරජවරු ඒ අම්බපාලිටම පරිත්‍යාග කළා ඔබගේ වාසස්ථානය සඳහා මේ අඹ වනය තියාගන්න කියලා. ඉතින් ලිච්ඡවි රාජ්‍යයෙන් ඒ විදිහ පරිත්‍යාගයක් ලැබුණත් මේ අම්බපාලි නගර සෝබනියක් හැටියටයි ප්‍රසිද්ධ වෙලා සිටියේ. නගර සෝබනියක් හැටියට ප්‍රසිද්ධ වෙලා ඉන්න මේ අම්බපාලි මේ විදිහට නගර සෝබිනියක් බවට පත් වෙන්නට හේතු කාරණා කර්මානුරූපව විස්තර කරොත් මීට කල්ප ලක්ෂ කල්ප 31කට පූර්ව භාගයෙන් සිකී කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අම්බපාලි සිකී බුදුරජාණන් වහන්සේගේ සහෝදරියක් බවට පත් වෙලා රජමාලිගාව ඉපදිලා ඒ සිකී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ ශාසනීය පැවිද්ද ලබාගෙන වැඩ ඉන්නකොට ඒ සිකී බුදුරජාණන් වහන්සේ පරිණිර්වාණයටපත් වෙලා ඒ සිකී බුදුහාමුදුරු වෙනුවෙන් තනබු චෛත්‍ය මළුවේ ඇවිදගෙන යනකොට දවසක් දකිනවා එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙක්ට පසේ බුදු ඒ වගේම රහත් භාවයටපත් විච්ච මෙහෙණින් වහන්සේට කිඹුහුමක් ගිහිල්ලා ඒ කිඹුහුමක් තමගම ඒ මළුවට වැටිච්ච ඒ කෙල රොඩක් දැකලා මේ මේ සහෝදරිය මේ පැවිදි භාවයටපත් වෙලා ඉන්න සහෝදරිය විමසනවා කවුද මේ විදිහ දෙයක් කළේ කියලා. ඒ වෙලාවේදී පාවිච්චි කරපු වචනයක් අපි අද විවාහයෙන් කතා කරනවා නම් ගණිකාව වෛශ්‍යාවාදී වචන වලින් පරිභව කරන්න පටන් ගත්තා. මේ බණ පොතේ සඳහන් වෙනවා ඒ විදිහ ආර්යෝපවාදයක් සිද්ධ කිරීමේ අකුසල කර්මයේ හේතු කොටගෙන මේ අම්බපාලී ඒ ආත්ම ගහනනාවක් පුරාවටම නගර සෝබිනියක් බවට පත් වෙලා මේ විදිහේ දුකක් වින්දා කියලා අපේ බණ පුතේ සඳහන් වෙනවා. ආන්න ඒ විදිහේ දුකක් වින්දත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් පුරාවට සිල් සමාදන් වෙලා සීල් සමාදානයටපත් වෙලා පැවිදි භාවයටපත් වෙලා මේ පුණ්‍ය කර්මයෙන් මම මේ විදිහ ඕපපාතික සත්වෙක් බවට පත් වෙලා පත් වෙත්වායි කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. ආන්නේ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලයක් හැටියට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න මේ ඒ යුගයේ මේ අම්බපාලි උප්පත්තිය ලැබුවා. අම්බපාලිට හිටියා එක්තරා දරුවෙක්. ඒ අම්බපාලිට හිටපු දරුවා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණහාලා පැවිදි භාවයටපත් වුණා. ආන්නේ පැවිදි භාවයටපත් වුණාට පස්සේ අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච අම්බපාලි අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේට මේ අඹවණේ පරිත්‍යාග කරනවා. ආන්නේ අඹවණේ අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක ලෞතරා බුදුරජාණන් වහන්සේ ළඟට 500ක් වික්ෂූන් වහන්සේලා වැඩම කරලා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් අරගෙන භාවනාව ප්‍රගුණ කරන් දුර පළාතකට ගිහිල්ලා භාවනාව ප්‍රගුණ කරලා නිවන් දකින්න ඕන කියන අදිෂ්ඨානයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නකොට අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ගේ පූර්වක්‍ෘත ක්‍රියාවන් පිළිබඳව විමසලා බලනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේට පේනවා මේ ඇත්තෝ අනිත්‍යතාවය පිළිබඳව බොහෝ අවස්ථාවන් වලදී මෙනෙහි කරපු උදවි ඒ නිසා අපේ බුලෝතරා බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ට අනිත්‍ය පිළිබඳව මේ ලෝකයේ යථා ස්වභාවය දැක්වෙන මේ අනිත්‍ය පිළිබඳව විස්තර කරන්න ඕන කියන අදිෂ්ඨානයෙන් අපේ ලෝතරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්ම දේශනාව දේශනා කොට වදාළා. මෙහිදී ලෞතරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා ප්‍රධාන කාරණාවක් හැටියට ඉදිරිපත් කරන්නට කුමක්ද මේ ලෝකේ ලෝකය කියන එක ගත්තම මහා විශාල එකක්. මේ ලෝකේ අපිට හිතන්න බැරි තරමට අපේ මසසට අසු නොවන තරමට මහා විශාල එකක්. තින් ලෞතර බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා මේ විශාල ලෝකය යම් කිසි දවසක විනාශ වෙලා යනවනම් ආන්නේ විනාශ ස්වභාවයට පස් වෙන්නේ මේ සංඛාර ධර්මයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය කියන එක පැහැදිලි කරලා එහෙනම් මේ අපේ බඹයක් පමණ වූ ශරීරයට කුමනක් වෙයිද කියන එක පිළිබඳව අවධාරණය කරන්න ඕන කියන අදිෂ්ඨානයෙන්ුයි මේ සූත්‍ර ධර්ම දේශනාව දේශනාකට වදාළේ. මේ සූත්‍ර ධර්ම දේශනාවේ බොහෝ කරුණු පින්වතුනි නූතනයේදී අපි බොහෝ සෙයින් යොදා ගන්නවා. ඒ වගේම බොහෝ සෙයින් උපයෝගී කරගන්නවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක විශ්ය සම්බන්ධව ඉදිරිපත් කරපු කරුණු කාරණා සනාථ කරන්නට ඒ වගේම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක วิ ෂය පිළිබඳව දක්වපු දක්ෂතාවයේ ඒ පිළිබඳව අවබෝධය විග්‍රහ කරන තැන්වලදී බොහෝ සෙයින් මේ සූත්‍ර ධර්ම දේශනාව යොදා ගනු ලබනවා මෙතන ලෝකයේ හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කොට වදාළේ අපිට මේ පෙනෙන බාහිර පවතින ලෝකේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳව විග්‍රහ කරනකොට ලෝකයේ විනාශය පිළිබඳව විග්‍රහ කරනකොට ඒකට පාවිච්චි කරපු වචනයක් හැටියට කල්ප විනාශය දක්වලා තිබෙනවා. මේ කල්ප විනාශය කියන එකෙන් අර්ථ ගැන්වෙනවා ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව. ඒ තවත් ඒක තේරෙන්න කියනවා නම් කල්ප කියන එක කොටස් හතරකට විග්‍රහ කරලා තිබෙනවා. පළවෙනි එක තමයි ආයුෂ් කල්පය කියන එක. දෙවෙනි එක තමයි අන්තර කල්පය, තුන්වෙනි එක තමයි අසංඛ්‍ය කල්පය, හතරවෙනි එක තමයි මහා කල්පය. මේ ආයුෂ් කල්පය කියන්නේ අපි එක්තර එක එක තාලවල වල එක එක කාලවල උපදිනකොට ඒ ඒ කාලයට අයිති වෙච්ච ඒ ඒ කාලයේ තිබෙන ආයුෂ ප්‍රමාණය අප බණ අපේ බණ පොතේ සඳහන් වෙන්නේ මේ මිනිස්සයෝ අසංඛ්‍යයක් කල්පලක්ෂයක් අසංඛ්‍යයක් ආයශයක් වින්දනය කරන්න පුළුවන්. තව කාලයක අවුරුදු 10ක ආයශයක් වින්දනය කරනවා. මෙන්න මේ අසංඛ්‍ය කල්ප අසංඛ්‍යයක් අවුරුදු තුලත් ඒ වගේම අවුරුදු 10ක් අතර කාලය තමයි අපේ ආයුෂ් කල්පය හැටියට දක්වලා තිබෙන්නේ. පින්වුණුත් පින්වතුනි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වෙන වෙලාවේ ಭಾರತයේ තිබ්බේ ආයුෂ් කල්පයේ හැටියට අවුරුදු 100ක්. ආයුෂ් කල්පයේ හැටියට අවුරුදු 100ක් තියෙනකොට ඒ ආයුෂය අපි බුදුරජාණන් වහන්සේ ඒ අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තත්වයට පත් වෙලා හිටියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක ආනන්ද හාමුදුරන් වහන්සේට මතක් කරනවා සතර ඉද්දික් පාද වඩපු කෙනෙක්ට මේ ආයුෂ් කල්පය පුරාවටම වැඩ ඉන්න පුළුවන් කියලා. ඒ වගේම තවත් වචනයක් අපේ බණ පොතේ හම්බ වෙනවා කල්පාවශේෂය කියලා. ඒ කල්පාවශේෂය කියන්නේ එදා ಭಾರತයේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට අවුරුදු 100ක් කල්පායස කල්පායසය හැබැයි කල්පාවශේෂය කියලා අවුරුදු 120ක් සඳහන් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 100ක් ඉන්න පුළුවන් කෙනෙක්ට සතර ඉද්ධිපාද ප්‍රගුණ කරාට පස්සේ අවුරුදු 120ක් දක්වා Tamanට කැමතිනම් ගතකරන ජීවත් වෙන්න පුළුවන් කියන එකයි ඕකේ තේරුම. හැබැයි බින්දුතුනි අද වෙන විට මේක අඩු වෙලා ගිහිල්ලා. අද සාමාන්‍යයෙන් අපේ බණපොතේ සැලකෙන්නේ අවුරුදු 100කට එක අවුරුදු ගානේ අඩු වෙලා යනවායි කියන්නේ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2500ක් වෙනවා. අවුරුදු 100න් අවුරුදු 25ක් අඩු වුණාම 2500 න් බෙදපුවම 25යි අවුරුදු 100න් 25ක් අඩු වුණාම 75යි දැන් අපි 26 වෙනි සතව අවුරුදු 2600ක් දැන් යන ගමන් තියෙන වෙලාවේ අපේ සාමාන්‍ය ලෝකයේ ආයුෂ හැටියට පරමායුෂ හැටියට අවුරුදු 74ක් ගණන්නේ පින්වතු මේ විදිහට බැහැගෙන බැහැගෙන ගිහිල්ලා තව අවුරුදු 6500ක් විතර යනකොට අපේ මේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10 දක්වා බහිනවා පින්වතුනි. ආන්න මේ කල්පයට කියනවා අපි ආයුෂ කල්පය කියලා. ඊළඟට මේකට තවත් වචනයක් කියනවා පින්වතුනි අන්තර් කල්පය කියලා. මේ අන්තර් කල්පය කියලා කියන්නේ අර මම මුලින් සඳහන් කරපු ආකාරයට අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වෙන්න පුළුවන් එක කාලෙක ඒ වගේම එක කාලෙක අවුරුදු 10ක් ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේ අතර කාලේ එහෙම නැත්නම් මේ ආයශ බැසගෙන එන එකට අපි කියනවා අන්තර්කල්පය හැටියට. ඒ සඳහා නොයෙකුත් දේවල් බලපාන්න පුළුවන් පින්වතුනි. ආයුධාදී දේවල් වලින් ඇතිවෙන ගැටුම් බලපානෝ, දුර්භික්ෂාදී දේවල් බලපානෝ, රෝගාබාධ දේවල් බලපානෝ මේ විදිහ දේවල් මිනිස්සුන්ගේ ආයශ අඩු කරන්න හේතු වෙනවා පින්වතුනි. ඊළඟට පින්වතුනි මේ අසංඛ්‍ය කල්පයක් අසංඛ කල්පයක් ගැන සඳහන් වෙනවා. මේ අසංඛ කල්පය කියලා කියන්නේ අන්තකල්ප 20ක් පින්වතුනි. අන්තර්කල්ප 20ක් අසංඛ්‍ය කල්පයක් හැටියට සඳහන් වෙනවා. අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්පයක් හැටියට සඳහන් වෙනවා. මහා කල්පයකට එතකොට අන්තර්කල්ප 80ක් අන්තර්ගත වෙලා තිබෙනවා. මෙන්න මේ අන්තර්කල්පයේ මහා කල්පයේ අතර තියෙන සහසම්බන්ධයේ පින්වතුනි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්ම දේශනාවේදී සිහිපත් කරලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි අපේ බණ පොතේ සඳහන් වෙනවා තවත් කාරණාවක්. ඒ තමයි පින්වතුනි අපි මුලින්ම සඳහන් කළා අපේ අවුරුදු අසංඛ්‍යයේ ඉඳලා පුද්ගලයේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වීගෙන යනවායි කියලා. මේකට අපි කිව්වා අන්තර්කල්පය කියලා. මෙන්න මේ විදිහට අඩු වීගෙන යනවා වගේම පින්වතුනි ලෝකයේත් වෙනස් වීගෙන යනවා. මේ ලෝකයේ වෙනස් වීම බණ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ. ප්‍රධාන කොටස් හතරක් යටතේ වෙනස් වෙනවයි කියන එක. ඒ තමයි සංවට්ට, විවට්ට, සංවට්ටමාන, විවට්ටමාන කියන කරුණු හතරෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ මේක දේශනා කොට වදාලා. විවට්ටායි කියලා වචනයක් අපේ බණ පොතේ සඳහන් වෙනවා. මේ විවට්ටායි කියන වචනයෙන් සඳහන් වෙන්නේ මිනිස්සු වාසය කරන කාලය කියන එක. අපි අර මුලින් සඳහන් කරපු ආයශගත කරගෙන දෙවියන්, මිනිස්යන්, බ්‍රහ්මයන්, තිරිසංගත ලෝකේ ඉන්න උදවිය ඇතුළු මේ සියලු අපායේ ඉන්න සියලු දෙනාම ජීවත් වෙන කාලය අපි විවට්ටායි කියන කාලේ කාලේ හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට සංවට්ට කියලා කියනවා ඒ සංවට්ට කියලා කියන්නේ මේක විනාශ වෙන්න ආරම්භ වෙච්ච මොහොතේ ඉඳලා විනාශය දක්වා ඇදගෙන යන කාලේ මිනිස්සු ජීවත් වෙච්ච කාලයට විවට්ටායි කියනවා ජීවත් වෙලා ටිකක මිනිස්සුන්ගේ නරකම් අධර්ම අධර්මිකකම් ක්‍රියාකාරකම් නොයෙකුත් දේවල් හේතුපාදා කොටගෙන ලෝකයේ තුල නොයෙකුත් ගැටුම් වැටුම් ඇති වෙලා නොයෙකුත් දේවල් වලින් ලෝකේ විනාශ වෙන්න ආරම්භ වුණාට පස්සේ ආන්නේ ආරම්භයේ පින්වතුනි අපි හඳුන්වනවා සංවට්ඨ කියන වචනේ. මේකත් පින්වතුනි එක දවසකින් දෙකකින් සිද්ධ වෙන කාලයක් නෙවෙයි. කල්ප ගණනාවක් පුරාවට අවුරුදු ලක්ෂ ගාණක් පුරාවට මේ විනාශය සිද්ධ වීගෙන එනවා. සිද්ධ වීගෙන ඇවිල්ලා පින්වතුනි විනාශය සිද්ධ වුණාට පස්සේ විනාශ විනාශ වෙච්ච ස්වභාවයම දීර්ඝ කාලයක් පවතිනවා. මිනිස්සු හිටපු යුගයක් තිබ්බා විනාශ වෙන්න පටන් ගත්ත යුගයක් තිබ්බා. ඊළඟට විනාශය දිගටම පැවතිච්ච තාලයක් තිබ්බා කිසිම වෙනසක් නැතුව. ආන්න ඒකට අපි බණ පොතේ සඳහන් වෙනවා සංවට්ඨායි කියන කල්පයේ හැටියට. මේ කාලයේදී විනාශ වෙච්ච ස්වභාවයේ කිසිඳු දෙයක් නැහැ. විනාශ වෙලා තිබෙනවා. ඊළඟට අපේ බණ පොතේ තව වචනයක් සඳහන් වෙනවා විවට්ට කියලා. විවට්ට කියලා කියන්නේ විනාශ වුණා මේ විනාශ විච්චක දැන් හැදෙන්න පටන් ගන්න ඕන. විනාශ විච්චක නැවත හැදෙන්න පටන් ගන්න එක තමයි අපේ බණ පොතේ සඳහන් වෙන්නේ විවට්ට කියලා. එහෙනම් පින්වතුනි අර මුලින් සඳහන් කළා ආයුෂ් කල්පයක් ගැන මුලින් කරුණු සිහිපත් කළා අන්තර් කල්පයක් ගැන මුලින් කරුණු සිහිපත් කළා අසංක කල්පයක් ගැන මුලින් කරුණු සිහිපත් කළා මහා කල්පයක් ගැන අපි මුලින් කරුණු සිහිපත් කළා මේ සෑම ඒ කරුණු කාරණා මිනිසුන්ගේ ජීවිත හා සත්වයන්ගේ ජීවිත හා සම්බන්ධ වෙනවා. ඊළඟට මේ විවට්ඨායි සංවට්ට සංවට්ඨායි විවට්ට කියන කරුණු හතර මේ ලෝකය හා සම්බන්ධ වෙනවා ලෝකයේ ආරම්භ ලෝකයේ උපත ඒ වගේම ලෝකයේ විනාශය ලෝකයේ පැවැත්ම විනාශ වුණාට පස්සේ පවතින ස්වභාවයන් ගැන මෙන්න මේ කරුණවලදී සඳහන් වෙනවා ඊළඟට පින්වතුනි මේ ලෝකයේ විනාශ වෙන්න ප්‍රධාන හේතු කාරණා තුනක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි ගින්න, ඊළඟට ජලය, ඒ වගේම සුළඟ. මේ සූත්‍රයේදී සඳහන් වෙන ආකාරයට මේ කරුණු කාරණා වලින් ලෝකේ විනාශ වෙන්න පුළුවන්. සප්ත සත්තක් ගිනවාරං අට්ඨමේ අට්ඨමේ දකා චතුසට්ටි යදා පුඤ්ඤෝ ඒකෝ වායෝ වරෝසියා මේ ගාථාවෙන් සිහිපත් වෙන්නේ හත්ාකාරයේ ගින්නකින් මේක විනාශ වෙලා හත්වරක් ගින්නකින් විනාශ වෙලා අටවෙනි සැරේ ජලයෙන් විනාශ වෙනවා මේ විදිහට 64 වාරයක් සිද්ධ වුණාට පස්සේ සුලගින්ින් ලෝකේ විනාශ වෙනවයි කියලයි මේ කතාවෙන් සිහිපත් වෙන්නේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මෙන්න මේ විදිහට ලෝකේ විනාශ වීම සිද්ධ වෙගෙන යනකොට දැන් මේ අපි ඉන්නේ බැහැගෙන යන කාලේ ඒ කියන්නේ අපි සංවට්ට කියන තත්වයේ ඉන්නේ මේ විදිහට බැහැගෙන යන කාලේ අපේ දැන් පහළ වෙලා ඉන්නේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි අසංකේ ඒ අසංකේ කල්ප කරුණු අපි අන්තර්කල්ප 20ක් ගත කරන්න ඕන ඒ අන්තර්කල්ප 20න් අපි දැන් පහක් ගත කරලා ඉවරයි තව අවුරුදු කාන්තකල්ප අපි 15ක් ගත කරන්න ඕන මෙතනින් පස්සේ ඊළඟ කල්පේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ ඊළඟ අන්තර්කල්ප 20ක් ගත කරන්න ඕන. ආන්නේ අන්තර්කල්ප 20 තුල එක්තරා දවසක ලක් විනාශ වෙන්න ලක්ෂයක් ආසන්න වෙනකොට එක්තරා පිරිසක් ඇවිල්ලා පින් කරපු උදවිය දෙවි දේවතාවෝ එකතු වෙලා කියාගෙන ලෝකේ පුරාවටම යනවා තව කල්පයකින් තව අවුරුදු ලක්ෂයකින් මේ ලෝකේ විනාශ වෙනවා ඒ නිසා මේ සියලු දෙනාම යහපත් ක්‍රියාකාරකම් සිද්ධ කරන්න කියලා අඬබෙරයක් ගහගෙන යනවා. ආන්න ඒ විදිහට අඬබෙරයක් ගහගෙන යනකොට ඒ අඬබෙරේ අහලා ඒක විශ්වාස කරලා ඒක පිළි අරගෙන බොහෝ උදවිය පින්වතුනි පින්දහම් සිද්ධ කළා පංචශීලය ආරක්ෂා කරගෙන සිල් සමාදන් වෙලා බණ භාවනා සිද්ධ කළා තමන්ගේ අධාර්මිකකම් අඩු කරලා යහපත් තැන්වල එහෙම නැත්නම් භ්‍රම ලෝකේ ඉපදෙනවයි කියලායි බණ පොතේ සඳහන් වෙන්නේ. ආන්න එහෙම කල්පය අවුරුදු ලක්ෂයක් ඉවර වුණාට පස්සේ මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ඉරක් මේ ලෝකයේ පහළ වෙලා තියෙනවා. ඒ පළමුවන ඉර රත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ පළවෙනි ඉරපත් වෙලා දෙවෙනි ඉර පළවෙනි ඉර පායන්න පටන් ගත්තට පස්සේ මේ ලෝකයේ තියෙන මේ පුංචි ජල සිදුරු සියල්ලම විනාශ වෙලා ගිහිල්ලා වේලිලා ගිහිල්ලා මේ ලෝකයේ කාන්තාරයක් බවට පත් වෙනවා. ටික කාලයක් ගියාට පස්සේ මේ විදිහට රත් වෙවි රත් වෙවි යනකොට දෙවිනීර ආරම්භ වෙනවා දෙවිනීර පටන් ගන්නවා. එක ඉරක් බටහිරින් බැහැගෙන යනකොට අනිත් ඉර නැගෙනහිරේම උදා වෙන්න පටන් ගන්නවා. රෑ රාත්‍රියක් පිළිබඳව විශ්වාසයක් රෑ රාත්‍රියක් පිළිබඳව විශේෂත්වයක් දකින්නට නැහැ. එකම කාලයේ එකම දහවලක් බවට පත් වෙලා තිබෙනවා. ඔන්න අපේ බණ පොතේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ඉර ඉරවල් දෙකක් පටන් ගත්තට පස්සේ සත්ත්ව සුරියුග්ගමන කියලා කියන්නේ ඉරවල් හතක පැයීම මේ ඉරවල් පළවෙනි ඉර පටන් අරගෙන දෙවෙනි ඉර ආරම්භ වෙනකොට පින්වතුනි පුංචි ජල සිදුරු සියල්ලම නැති වෙලා යනවා. තුන්වෙනි ඉර ආරම්භ තුන්වෙනි ඉර උදා වෙන්න පටන් ගත්තට පස්සේ පින්වතුනි ඉන්දියාවේ තියෙනවා මහා ගංගා පහක් යම් ගංගා යමුනා ආදී මේ සියල්ලම හෙදෙන්න පටන් ගන්නවා. හතරවෙනි ලෝකයේ පහළ වෙනකොට සප්තවිල් තියෙනවා ඒ සියලු විල් විනාශ වෙන්න පටන් ගන්නවා. පස්වෙනි ඉර පායනකොට පින්වතුනි මහා සාගරය වේලිලා යනවා. හයවෙනි ඉර පායනකොට පින්වතුනි දුමාරයක් පටන් ගන්නවා. හත්වෙනි ඉර පායනකොට පින්වතුනි බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ පෘථිවි ලෝක ධාතුව පින්වතුනි පිච්චෙන්න පටන් ගන්නවා ආ ගිනි දැල්ල ආරම්භ වෙන්න පටන් ගන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට ලෝකය විනාශ වීම සිද්ධ වීගෙන යනවා කාලයක් යනවා මේ විනාශය කාලයක් මේ විදිහට විනාශ වීගෙන යනකොට මේකෙන් ගිහිල්ලා ඉපදිච්ච බ්‍රහ්ම ලෝකේ ඉන්න උදවිය ටික කාලයක් ගියාට පස්සේ ප්‍රාර්ථනා කරනවා අපිට කලින් තිබ්බ ලෝකයක් ආය ආරම්භ වුණොත් හොඳයි කියලා. ආන්න ඒ සිතුවිල්ලට අනුව බොහෝ දිනෙකගේ සිතුවිල්ලට අනුව නැවත පිංගුතුනි වර්ෂාවක් පටන් ගන්නව පතිත වෙනවා. අපි ඒ වර්ෂාවට කියනවා සම්පත්තිකාර මහා මේඝය කියලා. ඒ කියන්නේ පළවෙනි පොද වැස්ස. ආන්නේ පළවෙනි පොද වැස්සට පස්සේ පින්වතුනි මේ ලෝකයේ නැවත ආරම්භ වීම හට ගැනීම පටන් ගන්නවා ජලයෙන් යට වෙලා මේ ලෝකයේ කලින් තිබ්බ විදිහටම නොවුනත් මේ ලෝකේ ආරම්භ වෙන්න පටන් ගන්නවා. මිනිස් ජනාවාසය ඊළඟට නැවත කෙමෙන් කෙමෙන් ආරම්භ වෙන්න පටන් ගන්නවා. අපේ බණ පොතේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට පින්වතුනි ලෝකේ එක්තරා කාලයක විනාශ වෙනවා. නැවත ආය හට ගන්නවා. ආය මිනිස්සු ජීවත් වෙනවා. නැවත මේ ලෝකේ විනාශ වෙනවායි කියලා. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ පින්වතුනි මේ කරුණු සිහිපත් කරන්නයි. මේ කරුණු සිහිපත් කරන්න අවශ්‍ය වුණේ අපි කවුරුත් ලෝකේ දිහා හැරිලා බලපුවාම අපි ඉන්න මේ නූතන විද්‍යාවත් එක්ක බලපුවාම ලෝකේ පින්තූර අපි දැකලා තියෙනවා. අභ්‍යවකාශීලු පින්තූර අපි දැකලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් ග්‍රහවස්තුන් ගැන අපි දැකලා තියෙනවා. ඒ වගේම මේව තරණය කරන යානාදී නොයෙකුත් දේවල් දැකලා තියෙනවා. ඒ වගේම මේ සාරභාර මහා වස්තුන්ගෙන් සමන්විත මේ ලෝක ධාතුව පිළිබඳව අපි විද්‍යාවෙනුත් නිකුත් දේවල් දැකලා තියෙනවා. වෙලාවකට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර මහා ලෝකයක්, මෙච්චර විශාල ලෝකයක්, මෙච්චර ගැඹුරු ලෝකයක්, මෙච්චර විශාල ලෝකයක් වදානම් විනාශ වෙයිද කියලා. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා 500 නමට සිහිපත් කරනවා. මහණෙනි මේ අපි හිතාගෙන ඉන්න ලෝකය මෙන්න මේ විදිහට නොයෙකුත් දේවල් වලට නොයෙකුත් තත්වයන් වලටපත් වෙනවා. විනාශ වෙනවා, හට ගන්නවා, නැවත කාලයක් පවතිනවා, ආය විනාශ වෙනවා. මේ විදිහ නොයෙකුත් තත්වයන් වලට හට ගන්නපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුව මේ විදිහ විනාශ ස්වභාවයටපත් වෙනවා නම් මේ විදිහ වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා නම් මේ විදිහේ නිත්‍යතාවයෙන් ගණ්ඩ බැරි තත්වයකටපත් වෙනවා නම් මේ ලෝක ධාතුව මේ විදිහේ తాවකාලික ස්වභාවයකටපත් වෙනවා නම් පින්වතුනි මේ ශරීරය පිළිබඳව මේ අපේ මේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව කවර කතාද කියලා බලුතරා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට මේ ශරීරය පිළිබඳව නිත්‍යතාවය මේ ශරීරය පිළිබඳව සුඛසහගත ස්වභාවය මේ ශරීරය පිළිබඳව ආත්ම සංකල්ප ගොඩනගා ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී එක්තරා තීර්ථක නායකයෙක් පිළිබඳව සඳහන් කරනවා. සුනෙත්ත කියලා තීර්ථ නායකයෙක් හිටියා. ඒ සුනෙත්ත කියන තීර්ථ නායකයා හැම වෙලාවකම ඕවදන් අවවාද අනුශාසනා දුන්නා. හැම වෙලාවකම බමුන් වඩන්න හැම වෙලාවකම භාවනා කරන්න හැම වෙලාවකම භාවනා කරලා බ්‍රහ්ම ලෝකයක ඉපදෙන්න කියලා හැම වෙලාවකම තමන්ගේ අනුගාමිකයන්ට ශිෂ්‍යයන්ට අවවාද අනුශාසනා ලබා දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ අවවාද අනුශාසනා කළපු සුනේත්‍ර කියන තීර්ථක නායකයා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ වගේම කාලයක් බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා හැටියට ගත කළා. ඒ වගේම තව කාලයක් ශක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙලා කටයුතු කළා. තව කාලයක් ශක්විත රාජ්‍යයක් සම්පත්තිය ලබාගෙනත් කටයුතු කළා. හැබැයි පින්වතුනි කවදාවත් ඒ සක් ඒ සුනිත්‍ර කියන තීර්ථක නායකයන්ට මේ සසරින් එතෙර වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි බ්‍රහ්ම ලෝකේ යන්න පින්කම් කළත් බ්‍රහ්ම ලෝකේ යන්න බණ භාවනා කරලා ධ්‍යාන උපදවා ගත්තත් ඒ සියලු දේවල් తాවකාලිකයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට වදාලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පතක් කළා ඔය සියලු දෙනාම මේ අනිත්‍ය ධර්මයේ සිහිපත් කරගෙන මෙන්න මේ කරුණු හතර වඩන්ඩ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. මොකද්ද ඒ කරුණු හතර? සීලං සමාධි පඤ්ඤාච විමුක්තිංච අනුත්තරා අනුබුද්ධායි මේ ධම්මා ගෝතමේන යසස්සිනා බුදුහාමුදුරු කරුණු හතරක් මතක් කළා පළවෙනි එක සීලං දෙවෙනි එක සමාධි තුන්වෙනි එක පඤ්ඤා හතරවෙනි එක විමුක්තිය කියන කරුණු හතර පුරුදු පුහුණු කරන්න වඩන්න ජීවිතයට එකතු කරගන්න කියලා අපේ අපි කවුරුත් දන්නවා අපේ බණ පොතේ සඳහන් වෙනවා මධ්‍යම ප්‍රතිපදාව ගැන මධ්‍යම දේශනාව ගැන මධ්‍යම දේශනාව කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අත්කලමතාන යෝගයටත් නැති කාමසක්කල්ලි කානු යෝගයටත් නැති අතරමැද නොවන එහෙම නැත්නම් එකම මාර්ගයේ හැටියට සඳහන් වන මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවේ කරුණු වටාක් සඳහන් වෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි ආදී වශයෙන් පිඟුතුණී කරුණු 8ක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙනවා මේ කරුණු අටින් කරුණු දෙකක් සම්මා දිට්ඨිය ඇතුළු කොට ඇති සම්මා සංකප්පය ඇතුළු කොට ඇති කරුණු ප්‍රඥාවටත් ඒ වගේම සීලය සඳහා කරුණු තුනකුත් සමාධිය සඳහා කරුණු තුනකුත් අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් සමහර තැනක එක්තරා වාදයක් විවාදයක් පවතිනවා. සීල සමාධි ප්‍රඥා හැටියට තවත් තැනක ප්‍රඥාවෙන් ආරම්භ වෙලා සීලයටපත් වෙලා සිල්වත් භාවයෙන් ඇතිවන සමාධියෙන් විමුක්තියටපත් වෙනවා කියන එකත් තමාරක් තැන්වල සඳහන් වෙලා තිබෙනවා. ඒ කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිල්වත් භාවය ඇති කරනවා ගන්නවා නම් කාය වාක් සමෝදානං ශීලං අන්නේ කය වචන දෙක සංවර කර ගැනීම එහෙම නැත්නම් සම්මා කම්මන්තය ඒ වගේම සම්මා වාචා සම්මා ආජීව කියන කරුණු හතර අපි හැම මොහොතකම ජීවිතේ එකතු කරගන්න ඕන. සම්මා කියන වචනයත් එක්කම බැඳිච්ච එක තමයි මිත්‍යා කියන එක, වැරදි කියන එක. සම්මා කියලා කියන්නේ යහපත් කියන එක. යහපත් දෘෂ්ටිය ඇතුළු කොට ඇති කරුණු 8ක් පිළිබඳවයි මෙහිදී සඳහන් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා සමාධි භාවයටපත් වෙනවා කියන්නේ බුදුරජාණන් සම්මා වායාමයත් සම්මා සතියත් සම්මා සමාධියත් තමන්ගේ ජීවිතයේ පුරුදු පුහුණු කරගන්න එක. මේ කරුණු අට පිළිබඳව ඔයත්න්ට දීර්ඝ වශයෙන් කරුණු සිහිපත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ කරුණු ඔයත්තු බොහෝ සෙයින් කරුණු කාරණා බණහල ජීවිතේ පෝෂණය කරගෙන ඉන්න නිසා ඒ වගේම බුදුරජාණන් වහන්සේ හතරවෙනි කරුණ හැටියට විමුක්තිය ගැන සඳහන් කරලා තියෙනවා විමුක්තිය කියන්නේ කාංග පහකින් විස්තර කරන්න පුළුවන් ඒ තමයි තදංග විමුක්තිය විස්කම්බන විමුක්තිය සමුච්ඡේද විමුක්තිය පටිපස්සද්දී විමුක්තිය නිස්සරණ විමුක්තිය කියන කරුණු පහක් විමුක්තිය පිළිබඳව විග්‍රහ කරනකොට දක්වන්න පුළුවන්. විමුක්තිය කියලා කියන්නේ මිදීම කියන අර්ථයේ ගත්තොත් අපි කියනවා බොහෝ දෙනෙක් විමුක්තිය ගැන කතා කරනවා. ඒ නිසා විමුක්තිය කියන එක සරල තේරුමකින් මිදීම කියන අර්ථයේ ගත්තොත් මේ අවස්ථාවේදී තදංග වශයෙන් මිදෙන එක කාමාවචර කුසල් පමණකින් කෙලසුන් සිත නිදහස් කරගන්න එකට අපි තදංග වශයෙන් විමුක්තිය ලබනවායි කියලා කියනවා. ඒක తాවකාලික එකක්. දන් දෙනකොට ආදී තැන්වලදී අපි මේක सिद्ध කරගන්නවා. විස්කම්බන විමුක්තිය කියලා කියන්නේ ධ්‍යාන සම්පත් ආදී ලබාගෙන අපි තුල තියෙන කෙලෙස් යටපත් කර ගැනීම ඒ යටකපත් කර ගැනීමෙන් ඇති කරගන්න විමුක්තිය අපි සඳහන් කරනවා විස්කම්බන විමුක්තිය හැටියට. සමුච්ඡේද විමුක්තිය කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ඥානෙන් කෙලෙසුන් විනාශ කරලා ලබා ගන්න එකට අපි සමුච්ඡේද විමුක්තිය කියලා කියනවා. ඒ වගේම පටිප්පස්සද්දි විමුක්තිය කියනවා සෝහාන් ඵල ආදිය මගින් ලබා ගන්න එකට. නිස්සරණය කියලා කියනවා අපි නිර්වාණ සම්පත්තියටපත් වෙලා ඒ නිර්වාණ සම්පත්තිය තුලින් ජීවත් වෙනකොට ඒ පුද්ගලයා ක්ලේශ පරිනිර්වාණය සිද්ධ කළා. ඒ වගේම ක්ලේශ පරිනිර්වාණයෙන් පසුව අපි සඳහන් වෙන කන ස්කන්ධ පරිනිර්වාණය දක්වා පුද්ගලයා ලබන විමුක්ති රසයට අපි සඳහන් කරනවා නිස්සරණ විමුක්තිය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ සමුච්ඡේදයත් පටිච්චසද්ධියත් නිස්සරණයත් අපේ ලෝකෝත්තර වශයෙන් ලබන විමුක්තිය බැවින් මේ කරුණු හතරම පින්වතුනි අපි ජීවිතයට පුරුදු පුහුණු කරගන්නකොට සිල්වත් භාවය ඇති කරගන්නකොට ඒ වගේම සමාධිය ඇති කරගන්නකොට ප්‍රඥාව ඇති කරගන්නකොට විමුක්තිය ඇති කරගන්නකොට ආන්න ඒ පුද්ගලයාට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්න ලෝකයේ පිළිබඳව තත්ත්වඥාණයෙන් අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවායි කියලා. අපි ලෝකයේ හැම වෙලාවකම අපි බලාපොරොත්තු වෙන වෙනස් නොවන ලෝකයක්. අපිට අනුවම පවතින ලෝකයක් අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා. අපි හිතන පතන ලෝකයේම මේ ලෝකයේ ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඊට අනුව කටයුතු කරනවා. අපි හිතන විදිහටම මේ ලෝකේ සියලු දේවල් සිද්ධ වුණොත් හොඳයි කියලා අපි හැම වෙලාවකම හිතනවා, පතනවා, ඒ අනුව කටයුතු කරනවා. හැබැයි පින්වතුනි ලෝකේ ඊට වඩා වෙනස්. ලෝකේ ඊට වඩා හැම මොහොතකම වෙනස්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ අර භික්ෂුන් වහන්සේලා 500 නමටත් මතක් කළේ මේ මහා මහා භාරස් මේ ලෝකස්කන්ධය මේ අපිට පෙනෙන්නේ නැති අනන්ත අපරිමාණ ලෝකයක් පුරාට විහිදී යන මේ ලෝක ධාතුවත් පින්වතුනි වෙනස් වෙනවා නම් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා නම් මේ ස්කන්ධය පිළිබඳව මේ බඹයක් පමණු ශරීරය පිළිබඳව කිසිවක් කතා කරන්න අවශ්‍ය කරන්නේ නැහැ කියන්නේ. ඒ නිසා ඒ කරුණාකාරණා මෙනෙහි කරගන්නකොට ඒ කරුණාකාරණා සී කරගන්නකොට අපි ලෝකේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකයේ වෙනස් වෙන ස්වභාවය පිළිබඳව අටලෝ දහමට අනුව ගලපගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ආන්න එහෙම ජීවත් වෙන පුද්ගලයන් තමයි පින්වතුනි ලෝකයේ පිළිබඳව අවබෝධ කරගෙන ඒ ලෝකයේ වෙනස් වෙන ස්වභාවයෙන් ඇතිවන දුක තුනී කරගන්න පුළුවන් වෙන්නේ. ලෝකයේ නිට්ටයයි වශයෙන් ගත්ත කෙනෙක්ට ඒ වගේම ලෝකයේ ස්ථිරයි වශයෙන් ගත්ත කෙනෙක්ට පින්වතුනි හැම විටකම උදා වෙලා තිබෙන්නේ දුක. වෙනස් වෙන එක අපි දකින්න කවුරුත් කැමති නැහැ. වෙනස් වෙන ස්වභාවය පිළිගන්න අපි කවුරුත් කැමති නැහැ. අපේ ශරීරයේ පටන් අවට ලෝකයේ සියලු දේවල් වෙනස් වෙන ස්වභාවය අපි පිළිගන්න කවුරුත් කැමති නැහැ. හැබැයි කැමති වුණත් අකමැති වුණත් වෙනස් වෙනකොට ඒ දුක පින්වතුනි අපිට ඉවස ගන්න බැරි වෙනවා. ඒ දුක මේ සියලු දේවල් අනිත්‍ය ස්වභාවයේ ලක්ෂණ කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඒ නිසා අපි හැම මොහොතකම කල්පනා කරන්න ඕනේ. හැම මොහොතකම හිතන්න ඕන අපේ ශරීරයේ පටන් අපේ කේසාන්තයේ පටන් අපේ ශරීරයේ මේ කොටස් 32කින් හැදිච්ච පෙනෙන කොටස් 32කින් නොපෙනෙන කොටස් 10ක් එකතු වෙලා හැදිච්ච 42කින් යුක්ත මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් නිර්මිත වෙච්ච මේ ශරීරය විතරක් නෙවෙයි මේ ආවට ලෝකයක් පිංගුතුනේ හැම මොහොතකම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා වෙනස් වීමට අපි හුරු වෙන්න ඕනේ. වෙනස් වීම අපි පිළිගන්න ඕන. වෙනස් වීම අපි තේරුම් ගන්න ඕන. ආන්නේ තේරුම් ගන්න වාරයක් පාසා තේරුම් ගන්න මොහොතක් පාසා අපේ ජීවත් වීම පිඟුතුනි අපිට පහසු වෙනවා. ඒ නිසා මේ සූත්‍ර ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේලා 500ක් වික්ෂුන් වහන්සේලාට මේ අනිත්‍යයේ ස්වභාවය පිළිබඳව විස්තර කරා ආන්න ඒ කරුණු කාරණා අවබෝධ කරගෙන මේ 500ක් භික්ෂුන් වහන්සේලා රහත් භාවයට පත් උනායි කියලායි බණ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර ධර්ම දේශනාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයේ ස්වභාවයත් ලෝකයේ වෙනස් වෙන ස්වභාවයත් ඒ වගේම ලෝකයේ පිළිබඳව විද්‍යාත්මක කරුණු කාරණා බොහෝ ප්‍රමාණයක් හෙලිකල සූත්‍රයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. එනිසා මේ වෙලාවේදී ධර්ම දේශනාමේ පින්කම සත්‍ය සූර්යෝග්ගමන සූත්‍රය ඇසුරෙන් සිද්ධ කළේ ඒ පිළිබඳව කරුණු තව තවත් හොයලා ජීවිතයට එකතු කරගන්න හැටියට සීපත් කරමින් මේ වෙලාවේදී අපි අද ධර්ම දේශනාව නිම කරමු සියලු දෙනාටම තිරුවන් සරණයි. ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු දේශනං ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු සුපින්නතුමී අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර කොටුව මිගදාය සිරි රතනපාල පිරිවෙනේ පරිවේනාධිපති බණ්ඩාරවෙල ලියන්ගහවෙල ශෝභිතාරාමාදීශ්වර රාජකීය පඬිත පූජනීය ලියන්ගහවෙල ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික ශ්‍යාමතන් මෙම ධර්ම අනුශාසනාව ජාතික ගුවන්විදුලියේ සොදේශී සේවා YouTube නාලිකාව ඔස්සේ